මානසික දියුණුවක් ලැබීමට ආධ්‍යාත්මික දියුණුවක් ලැබීමට හැකිවන අන්දමින් අපි යම් කිසි ආකාරයකට හික්මෙන්නට ඕන. මේ ආධ්‍යාත්මික දියුණුව ලැබීමට නම් අපේ සිත පාරිශුද්ධත්වයට පිරිසුදු භාවයට පත් කරගන්නට ඕන. මේ මිනිසුන් සිත භාවයට පත් කරන්නේ සිටින්නේ සත්‍යයන් පිරිසිදු භාවයට පත්වන්නේ සිටින්. චිත්ත සංකලිට්ඨා වික්ඛවේ සත්තා සංකලිස්සanti චිත්ත වෝදානා වික්ඛවේ සත්තා විසුද්ධන්ති කියලා බුදු පියාණන් වහන්සේ වදාලා. මේ සිත පිළිදි වීම නිසා සත්‍යා පිරිසිදු භාවයට පත්වන්නේ සිත පිරිසිදු වීම තුළිනුයි සත්‍යා පිරිසිදු භාවයට පත්වන්නේ. අපි භාවනාවෙන් බලාපොරොත්තු වන්නේ මේ සිතේ අතිපරිශුද්ධ භාවය ළඟා කර ගැනීමට ආධ්‍යාත්මික දියුණුවක් ඇති කර ගැනීමට මේ ධම්මතර භාවනාව තුළින් අපට වෙනත් ප්‍රතිඵල අත්දකින්නට පුළුවන් සාමාන්‍යයෙන් පාසල් යන ළමයෙක් පවා භාවනාවට නිරතුණා නම් ඔහුගේ හිත මේ කලන කරා දුවන්නේ නැතුව සමාහිතව ඉගෙන ගන්න කාරණාවටම සිත යොමු කරන්නට පුළුවන් වන නිසා ඔහුට වෙනදාට වඩා හොඳින් ඉගෙන ගැනීමට හැකියාව අත් වෙනවා. මනස විනිශ්චය ක්‍රියා කරන රක්ෘත්‍යයේදී සිටින කෙනෙක් මේ භාවනාව කළා නම් භාවනාව තුළින් ඇති වෙන සිතේ සමාහිත භාවයේ නිසාම ඔහුට අර මනස දිනුවෙන් මනස යොදවලා කරන වැඩ සාර්ථකන්දමින් කරන්නට පුළුවන් වෙනවා එක්කතකින් අනෙක්කතින් මානසික සහනයක් සුවයක් ලබා ගන්නට පුළුවන් වෙනවා භාවනාව තුළින් අනිත් පැත්තේ කායික වශයෙන් කාය වේශා වැඩ කරන කෙනෙක් සිටිනම් ඔහුටත් මේ භාවනාව තුළින් ඇති වෙන කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි ධර්මයන් ඇති වෙනකොට කාය සංසිඳී යනකොට අය කරේ තියෙන දරද භාවයන්, පරිලාහ භාවයන්, දරදඬු භාවයන් කයේ තියෙන දුක්ඛිත ස්වરૂපයන් අයින් කරගෙන කය සංසුන් කරගෙන හිදීමේ ශක්තියකුත් ඇති කරගන්නට පුළුවන් වෙනවා. සමහර විට අධික රුධිර පීඩන වැනි රෝගවලට බඳුන් වී ඇති අයට ආනාපාන භාවනාව වැනි භාවනාවන් වලින් භාවනාවක නිරත වීමෙන් ඒ අධික රුධිර පීඩනමි රුධිර පීඩනයේ වැනි රෝග තත්යන් අඩු කර ගන්නටත් පුළුවන්. මේ අනුතරව මේ භාවනාව නිසාම අපට එදිනදා ජීවිතයේදී සමුවන නොයෙක් ගැටලු වලට මුහුණ පාන්නට පුළුවන් කිසිම මේ ආකාරයකින් දුකකට පත්වන්නේ නැතුව අපි නිරන්තරයෙන්ම නොඑක් කර්මණු කෙරෙහි ගැටෙනවා නිරන්තරයෙන්ම නොඑක් කර්මණු කෙරෙහි අපි ඇලෙනවා ඇලීම් ගැටීම් වලින් අපි නිරන්තරයෙන්ම දුක් විඳිනවා අපිට සමහර විට මේ ජීවිතයේ තුලදී නොඑක් ආකාර දුක් පීඩා වලට කරදර වලට බඳුන් වන්නට සිදු වෙනවා මේ දුක් පීඩා කරදර වල බඳුන් වෙනකොට අපේ සිත සම්බරතාවයෙන් පවත්වාගෙන යමින් මේ දුක් වලට අපේ සිතපත් කරන්න පිටනදී සිත සමාධිමත් ස්වરૂපයකින් සමබරතාවයකින් තබා ගැනීමේ ශක්තිය මේ භාවනාව තුළින් කෙනෙකුට ලැබෙනවා. ඒ අනුව මේ ජීවන කෙසේ වෙතත් මේ ජීවිතයේ සාර්ථකන්දමින් කරගෙන යෑමේ හැකියාව අත් වෙනවා. මෙවැනි පතු අභිමතාර්ථයන් නෙවෙයි අපේ භාවනාව තුළින් අප බලාපොරොත්තු වන්නේ බුදුපසේ බුදු මහරහත් මහෝත්තමයන්න් මහසීලා නිවිසනසී පැමිණ වදාළ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමයි අපේ භවනාව තුළින් අප අදහස් කරගත යුතු ප්‍රධාන මුඛ්‍ය පරමාර්ථය විය යුත්තේ එයයි. එම නිසා මේ සිත පිරිසිදු භාවයට පත් කිරීමට නිර්වාණ ධර්මයේ අවබෝධ කිරීමට අපි එක්තරා විදියකින් හික්මෙන්නට ඕන. ඒ හික්මෙන ආකාරයට අනුව කටයුතු කිරීමයි භාවනා කරනවා කියලා අප සිදු කරන්නේ. එතකොට මේ හික්මීම ආකාර දෙකකින් සිදු කරනවා. නිර්වාණය සාක්ෂාත් කිරීමට නම් මේ දෙආකාරයේ මෙහික්මීම තිබෙන්න ඕන. සංවර වශයෙන් එකට අප නිදර්ශනක් කියන්නවා. සාමාන්‍යයෙන් කෙනෙකුට නිරන්තරයෙන් තරහ යනවා නම් සමාගයේ දූ දරුවන්ට අඟ දරුවන්ට හිත මිත්‍රයන් නිතරම බණින් බණිනවා නම් ගහනවා නම් නිරන්තරයෙන්ම ඒ තරහ නිසා දුක් විඳිනා නම් ඔහුගේ සිත තුළ කිසිම සංවර භාවයක් නැහැ. ඉතින් මොහොත කවදාකාරයෙන් හෝ මේ තරහ යෑමේ ආදීනේ අවබෝධ වෙලා මේ තරහ යන එක වරදක් කියලා දැකලා තරහා එනකොටම ඒ තරහා යාමට ඉඳ නොදී සිත සංවර කරගන්නට පුළුවන්කමක් ඇති වුණොත් තරහා යාම හොඳ එකක් නෙවෙයි මගේ කායික දුකක් මට ඉන්න ලැබෙනවා මානසික දුකක් මට අත්පත් කරගන්නට සිදුවන ඒ තුنين එම නිසා මේ තරහ යාමට මම ඉඩ දෙන්නේ නැහැ කියලා ඒක සංවර කරගන්නට පුළුවන් නම් ඒ තුنين අපට සංවරයක් ඇති වෙනවා. ඒ ආකාරයෙන් සංවර වශයෙන් හික්මිය යුතු ආකාරයක් තියෙනවා. ප්‍රමාණ වශයෙන් හික්මන්නේ එහෙම නෙවෙයි. ඒ තරහ යන පුද්ගලයාම කල්පනා කරනවා මේ තරහ යන්නේ මගේ සිත තුළ පටික අනුසය තරහ යන්නේ ශක්තිය පවතින නිසා මේ ශක්තිය මම මුලිනුකුන්වා දාන්නට ඕන කවදාවත් නැවත තරහ සිතක් ඇති නොවන ආකාරයට එහෙම සිතලා භාවනාවකින් අර තරහා යන්නේ හේතු වෙලා හේතු සම්පූර්ණයෙන්ම අයින් කරනවා නැවත උට කිසිදාක කවර හේතුවක් නිසාවත් තරහා යන්නේ නැහැ. එතකොට ਉਹ ප්‍රහාණ කිරීම තුළින් සංවර වුණා. මා මේ කතා කළේ අපේ භාවනාව සාර්ථක කිරීමට නම් දෙආකාරයකින් අපි පිළිපදින්නට ඕන සංවර වීමෙන් එක් පැත්තකින් ප්‍රහාණය කිරීමෙන් අනිත් පැත්තෙන් මේ සංවර වීම ප්‍රහාණය කිරීම සඳහා උපයෝගී වෙනවා උපකාර වෙනවා. සංවර වීම පස් ආකාරයකින් සිදුවන්නට ඕන. පළවෙනි එක සීල සංවරයක් තියෙන්නට ඕන. දෙවන එක සති සංවරයක් තියෙන්නට ඕන. අප මේවා විස්තර කරනවා පසුවට ප්‍රමාණිකූලව. තුන්වෙනි එක ඥාන සංවරයක් තියෙන්නට ඕන. හතරවෙනි එක කාන්ති සංවරයේ ඉවසීමෙන් සංවර වීමක් සිදුවන්නට ඕන. අස්තන කාරණාව විරිය සංවරයේ වීර්යයෙන් සංවර විය යුතු අවස්ථාවක් තිබෙනවා. එතකොට මේ පස් ආකාරයකින් අපි හික්මිනවා. ඒ පස් ආකාරයෙන් හික්මීම නිසා ප්‍රහාණය කරනවා තවත් පස් ආකාරයකින්. අපේ සිත තුළ තියෙන අකුසල ධර්ම, කෙලෙස් ධර්ම ප්‍රහාණය කළ යුතු ආකාර පහක්. පදංග වශයෙන් ප්‍රහාණය කරනවා. తాවකාලික වශයෙන් මේ පින්වත් අයගේ මේ මොහොතේ කිසිම කෙනෙකුගේ సంతాන තුළ මා හිතන්නේ රාගයක් දේශයක් වැනි ක්ලේශ ධර්මයක් නැහැ සිත පිරිසුදු භාවයට පත් වෙලා ඇති කියලා. මේ වෙලාවේ පදංග වශයෙන් කෙලෙස් ජක කරගෙන తాවකාලික වශයෙන් නැත් කරලා තවත් එකක් තියෙනවා විස්ම්බන වශයෙන් අපි මේ කෙලෙස් කඩ කරනවා ඔබනවා. විස්කම්පණය කියනවා කියන්නේ අර පතංග වශයෙන් වාගේ ඉතා සුළු කාලයකට නෙවෙයි බොහෝ කාලයකට යටපත් කරනවා. හරියට මේ රබර් බෝලයක් වතුරක තියනවා නම් උඩ පාවි පාවි වතුර මුඩ පාවෙන රබර් බෝලේ අතින් අල්ලලා යටට පද කරගෙන හිටිනවා උඩට එන්නට නෙදී. අත තිබෙන තාක්කල් අතේ අතින් අල්ලාගෙන තිබෙන තාක්කල් රබර් බෝලය වතුර උඩට එන්නේ නැහැ වතුර පිට දෙන්නේ නැහැ අන්න ඒ ලෙසින් කෙලෙස් ධර්ම බොහෝ කාලයක් තිස්සේ හිතට මතු නොවි ඉන්න තත්ත්වයක් තිබෙනවා විස්කම්බන වශයෙන් විශේෂයෙන්ම සමත වශයෙන් භාවනාවක නිරත වෙලා ධ්‍යාන ලැබපු කෙනෙකුට මේක අත් වෙනවා මේ තත්ත්වයේ ඇති කරගන්නට පුළුවන් අපිට හාමුදුරු නමක් කිව්වා දැන් අවුරුදු තුනක් කිසිම කෙලෙස් ධර්මයක් හිතට ඇති වෙලා නැහැ මගේ හිත තුළ කියලා. කිසිම රාගයක් කිසිම දෝෂයක් එකම සිතුවිල්ලක්වත්. ඒ සදාංග වශයෙන් නෙවෙයි විස්කම්බන වශයෙන් හිත යට කෙලෙස් යටපත් කරගෙන. තවත් එකක් තියෙනවා අපි භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට සමුච්ඡේද වශයෙන් මේ කෙලෙස් සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්න තියෙනවා. සමුච්ඡේද කියන්නේ මුලින්ම උපුටා දමනවා. මුලක් සමගම ගලවා දාන. ඒක සිදුවන්නේ මාර්ගඵල ලැබීමෙන් පමණයි. අනිත් කවදාදයකින්වත් ඒක සිදුවන්නේ නැහැ. එතකොට ඒ සමුච්ඡේද ප්‍රහාණය සඳහායි අපි මේ කටයුතු කිරීමට යන්නේ. ඒ සමුච්ඡේද ප්‍රහාණය අපේ සිත්වල තියෙන කෙලෙස් ධර්ම සම්පූර්ණයෙන් මුළුමනින්ම දැරීමට අර මල කලින් කියපු සංවර වීම අවශ්‍යයි. ඊට පස්ව කියපෝ අදාංග වශයෙන් සහ බිස්කම්බන වශයෙන් ක්ලේශ යටපත් වීමත් අවශ්‍යයි. මෙන්න මේ විදිහට කටයුතු කිරීමෙන් අපට සම්පූර්ණ සමුච්ඡේද වශයෙන්ම නැවත මේ සංස්කාරයේ කිසිදාක නූපදින පරිදිම මේ ක්ලේශ ධර්මයන් අපේ සිත් තුළින් ගලවා දමන්නට පුළුවන්. මෙසේ ගලවා දැමීමේ ප්‍රතිඵලයක් වශයෙන් අපේ තවත් ප්‍රහාණ දෙකක් සිදු වෙනවා පටිච්චසමුප්පාද ප්‍රහාණ සහ නිස්සරණ ප්‍රහාණ කියලා. ඒ නිස්සරණ කියන්නේ ඔක්කොගෙම කෙලෙස් ධර්මයන්ගෙන් සංස්කාර ධර්මයන්ගෙන් ඈත් වෙලා චිත නිදහස් වී තිබෙන తත්වය. ඒ ප්‍රහාණය වීමෙන් ලැබෙන ප්‍රතිඵලයක් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයක්. ඊට අමතරව සම්පූර්ණයෙන්ම අපේ සිත පිරිසුදු භාවයටපත් වුණාට පසුව අපේ සිත සංසිඳුණු තත්ත්වයකටපත් වෙනවා. පටිච්චසද්දි තත්ත්වයකටපත් වෙනවා. මේ පටිච්චසද්දි ප්‍රහාණයක් අවශ්‍ය වෙනවා. එතකොට අප මේ කටයුතු කරන්නට යන්නේ අන් කිසිවක් ලබා ගැනීම සඳහා නෙවෙයි මේ සමුච්ඡේද ප්‍රහාණය සඳහා කෙලෙස් අපේ సంతානය තුලින් නැවත නූපදින පරිදිම ගලවා මුළුණු කොට ගැනීම සඳහා විශේෂයෙන්ම අතුම වශයෙන් සෝවාන් මාර්ගයෙන් කලවා දැමිය යුතු සක්කාය දිට්ඨිය කියන මම මගේ කියලා ආත්මයක් තියෙන කියන බැරි අවබෝධයේ බුද්ධ ආදී අටතැන්වල තියෙන සැකයේ කියන විචිකිච්ඡාව බැරි ආකාරයකින් නිමම්මග ගමන් කිරීමට උත්සාහ කිරීම යන සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන සම්පූර්ණ වශයෙන්ම සමුච්ඡේද වශයෙන්ම නරක සතර කවදාවත් නූපදින ලෙසම ගලවා ඉවත් කිරීමටයි අපි මේ කටයුතු කරන්නට සූදානම් වන්නේ. ඒ තුළින් තමයි අපට නිවන සාක්ෂාත් කරන්නට පුළුවන් වන්නේ. දැන් මා කතා කළේ මේ දක්වා අපේ අපේ මේ සංස්කාරයේ ගමන් කරපු කාලයේ මෙතකේ කියා කියන්න දෙබෑ. ඒ අනන්ත ප්‍රමාණ කාලයේ කාලයේ තුලම අපි අනන්ත ප්‍රමාණ දුක්ඛයට වින්දා සතර අපාවල ඒ දුක්ඛයට අනාගතයේ දිඳින්නට වෙනවා නිර්වාණය සාක්ෂාත් කළේ නැත්නම් එම නිසා ඒ නිර්මාණය සාක්ෂාත් කිරීම සඳහා අපි භාවනාවක් කරන්නට ඕන. ඒ භාවනාව කරනකොට එක් අතකින් සම්බර වීමක් අවශ්‍යයි අනිත් අතින් ප්‍රහාණය කිරීමක් කළ යුතුයි මේකයි අප ප්‍රකාශ කළේ මේ දක්වා මිනිස් සාරාංශය ඒකයි මේ සංස්කාරයේ අපි විඳපු දුක් අපට මතක නම් වෙන කිසිවක් කරන්නේ නැහැ අපි මේ සසර දුකින් ගැලවීමටම උත්සාහ කරනවා බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි උඹලගේ හිස ගිනිගෙන දැවෙනවා නම් ඒ ගිනි කෙල දැවෙන හිත නිවන්නට උත්සාහ කරන්නට එපා. ඒ උත්සාහ කරනාට වඩා හොඳයි අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම සඳහා උත්සාහ කිරීම. ඔළුව ගිනි කෙල තිබෙද්දී ඒ කින්තර පවා නිවීමට උත්සාහ නොකළ අපි අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට උත්සාහ කළ යුතු බවයි බුදු පියාණන් වහන්සේගේ කාරුණික අනුශාසනයේ කාරුණික අවවාදයේ එම නිසා එම අවවාදයේ පිටලා මේ පින්වත් අය භාවනාවක නිරත වන්නට ඕනේ. භාවනාවේ තියෙන අවශ්‍යතාවය පෙන්වා දීමටයි අප මුලින්ම මේ කරුණු කීපයක් ප්‍රකාශ කළේ. එතකොට අපි අර සංවර වීම පහ ගැන දැන් කතා කරමු. සීල සංවරය, සති සංවරය, කාන්ති සංවරය, විද්‍ය සංවරය, පඤ්ඤා සංවරය. සංවරය කියන්නේ හික්මීම. අද අපි සීල සංවරය ගැන කතා කරමු. මේක ඉතින් මොන්ටිසෝරි බණ සාමාන්‍ය අයට මේ උගත් අයට ඒ තරම් මේක ගෝචර නොවන්නට පුළුවන්. පසුවට පසුවට හොඳ හොඳ ධර්ම එළියට එන්නට පුළුවන්. අද නෙවෙයි. භාවනාව කෙරීගෙන කෙරීගෙන යනකොට අපි මුලින් ඉඳලා මේ කතා කරන්නේ. මොකද්ද සීල සංවරය? සීලෙන් අපි හික්මෙන්නට ඕන. අපි උපන්දා සිට අද දක්වා පංචෙන් දතු වාර කොපමණද? නමුත් නිවැරදි වශයෙන් අපි පංචෙන් දත්තද කියලා දැන් සිටිලක් හිතලා බලන්න. පංචේ ගන්න নমස්කාර පාඩේ කියන්න කියනකොටම නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා අපි උදේ කියනවා. කියන්නේ මොනවද කියලා කිසිම අවධානයක් නැහැ. මොකද්ද කරන්නේ කියලා කිසිම තීරමක් නැහැ. කියන්නම් වාලේ වචන ටික ප්‍රකාශ කරන අවංකවම හිතලා බලන මේ දක්වා එහෙම නේද කලේ කියලා. ඒකේ තීරණවත් සමහර අය දන්නේ නැහැ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස භාග්‍යවත්තු අරහතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම নমස්කාර කරමි මාගේ নমස්කාරයේ වේවා කියන එකයි අදහස. මේක පසුව নমස්කාර පාඨය කියන්න කියලා කෙනෙක් කිව්වට පසුව নমස්කාර පාඨයේ කියවෙත්තේ ජීවමාන බුදුරජාණන් වහන්සේ තමා ඉදිරියේ වැඩ සිටිනවා. හරියට මේ ජීවමාන හාමුදුරු කෙනෙකුට අර ජීවත් වෙන හාමුදුරු කෙනෙක් ගාවට ගිහින් වදිනවා වගේ. ඒ බුද්ධ රත්නයට මම භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුද්ධ රත්නයට මෙසේ নমස්කාර කරනවා කියන අදහස පෙරට කරගෙනම নমස්කාර පාඨය කියන්නට ඕන. එහෙම නැතුව নমස්කාරය කියමින් බුදුරජාණන් වහන්සේට කළ নমස්කාරයක් වන්නේ නැහැ ය. ඒක පළවෙනි කාරණාව. ඊළඟට අපි කියනවා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ආදී වශයෙන්. ඒක කියනකොටම මේ අය ආවට ගියාට සමහරවිට පුරුද්දට කියන්නේ මොනවද කරන්නේ මොකද්ද කියන කිසිම අවබෝධයකින් තොරව බුද්ධං සරණං ගච්ඡාමි කියන. වචන පමණයි. කල්ලියේ මොකක්ද කියලා ගන්නේ නැහැ. සරණාගමන සම්පූර්ණම් කියනකොට සරණාගමනේ ඉවරයි මෙමය කියනකොට අහම් බන්තේ මම ස්වාමීනි කියලා වැරදි විදිහට කියනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට අවංකවම ඊට පස්ව ප්‍රතිඥාවක් කරගන්නට සසර දුකින් මිදීම සඳහා මම බුදුරජාණන් වහන්සේ සරණ යනවායි කියලා අවංකවම හිත ඇතුලෙන්ම හදවත පතුලෙන්ම සරණ යෑමක් කරන්නට ඕන වචන මාත්‍ර පිටකීම කිසිසේ ප්‍රමාණවත් වන්නේ නැහැ. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන කොට සතර දුකින් මිදීම සඳහා ඒ උතුම් ධර්ම රත්නයේ මම සරණ යනවා කියලා අමනුෂ්‍යම හදවත පතුලෙන්න ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධයකින් යුතුවම සරණ යෑමක් සිදු කරන්නට ඕන. වචන පිටකීම නෙවෙයි වචකක් වන්නේ වචන පිට කිරීම නෙවෙයි. සිත තුළ සිදුවන අර ක්‍රියාවලිය ඇතිවීමයි. සංඝයා කරණ යාමත් එසේමයි. ဒုတိယම් කියන දෙවන් වලට සතියම් කියන්නේ දෙවෙනි වරට කරණාගමන සම්පූර්ණ කරණාගමනේ ඉවරයි කියනකොට අහම් බන්තේ කියන්නේ අහන් කියන්නේ මම බන්තේ කියන්නේ ස්වාමීනි කියන එක. මම ස්වාමීනි කියන එකේ කිසිම තීරුමක් නැහැ. නිරක්තකයි. එම නිසා ආම බන්දේ ආයන්නයි මයන්නයි එහෙමයි ස්වාමීනි. ඒකයි පිට විය යුත්තේ. ඊට පසුව নমස්කාර පාඨය කියනකොට ඒ විදිහට নমස්කාර පාඨය කියන්නට ඕන. බුද්ධාසන්නං ගච්ඡාමි ආදී පද ප්‍රකාශ කරනකොට අවංකවම හද තුලින්ම මේ බුදුරජාණන් වහන්සේ ස්මරණය මක් සිදු වෙන්න ආකාරයෙන් ඒ සිදු කරන්නට ඕන. ඊට අමතරව අප මේ වචන පිට කරනකොට මහා ප්‍රඥාත් ප්‍රහාණ කීරේවා නම් මොනවද බුද්ධං සරණං ගච්ඡාමි. නිකන් ධම්මං සරණං ගච්ඡාමි. මට ඒව ඇහෙනකොටත් ඇත්තටම කන්න තම්මේවි. සමහර විට පාසි දෙන හාමුදුරුවෝ කියන්නේ එහෙමයි. මේ බුද්ධං කියලා මහා ප්‍රඥා දහයන් හැටි කෙනෙක් සිටිනම් සබ්ද කරන්නේ. වැට්ඨාමි කියලා මාප්‍රන්නේ තැන්න සද්ද කරන්න බැරි කෙනෙකුට නම් ඉතින් කරන්න දෙයක් නැහැ. මේ ඉන්න අයට මා හිතන්නේ මේවා පුළුවන්. ඒක නිසා බුද්ධං සරණං ගච්ඡාමි. අර මාප්‍රන්න සද්ද වෙන ආකාරයෙන් කීමයි සුදුසු. එහෙම නැතුව කිව්වොත් ඒව වෙන තේරුමක් තිබෙන්නේ. පාලි වල තියෙන එක්තරා ලක්ෂණයක් තමයි මහාප්‍රාණ අපරක් කියනහම වෙන අදහසක් අල්ප ප්‍රාණ අපරක් කියනහම තවත් අදහසක්. එම නිසා මේ ශබ්ද පිට කිරීමත් හොඳින් කරනවා නම් හොඳයි. මේ පංචිත් ගැනීම ගැනයි අපි කතා කරන්නේ. ඊට පස්ව මෙතන හාමුදුරු කියනවා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා නිකාම්ම කියන තමන පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කිව්වේ මොනවද කරන්නේ මොනවද කියන එක ගැන කිසිම අවබෝධයක් නැහැ. ඒ විලාවේ සමාන සමන්කම ප්‍රතිඥාවක් කරගන්න ඕනේ. මේ මොහොතේ පටන් මම සතුම් මැරීමෙන් වළකිනවා. සතුන් මරණ අයට අනුබල දෙන්නේ නැහැ. සතුන් අන් අය ලබා මරවන්නේ නැහැ කියන. මේ ප්‍රතිඥාව තමා තමාට විතර ගන්නට ඕනේ. නිකම් බුද්ධස්සන් මේ පාණාතිපාත වේදමණී ශික්ෂාපද සමාදියාම කියනකොටම අනිත් අය අර විරාම කියන්නාසේ පාණාතිපාත වේදමණී ශික්ෂාපද සමාදියාම කියන. එහෙම කියන්නක් කීම වැඩක් නෙවෙයි. ඒකෙන් ඇති වැඩක් නෑ. එම නිසා මේ ශික්ෂාපද සමාදන් වෙනකොට අවංකවම හදවත ඇතුළෙන්ම ප්‍රතිඥාවක් තමා සමාටම කරගන්න මම මේ පොතේ පටන් සතුම් මැරීමෙන් වළකිනවය සරකම් කිරීමෙන් වළකිනවය කාමී වර්ධවා හැසිරීමෙන් වළකිනවය බොරු කීමෙන් වළකිනවය ප්‍රහාණය පාණයෙන් වළකිනවය කියලා අර ආජීවස්තංග සීලය සමාදන් වෙනකොට සම්පක්කලාපා හේමනී සික්ඛාපදං සමාදියාමි කියලා අපි සමාදන් වෙන මේ හිස් වචන කතා කිරීමෙන් වලකිනවා කිය. නමුත් ඒක ඒ මොහොතේ පමණයි. ගියාට පසුව දේවල් දොරවල් වලට කතා කරන්නේ ඔක්කොම හිස් වචන. සමාටත් වැඩක් නැහැ, අනුන්ටත් වැඩක් නැහැ, පොළොවටත් වැඩක් නැහැ, පල්ලොවටත් වැඩක් නැහැ. අයහපතම සිදුවන පාපකාරී අදහස් සමහර විට ලෝභයේ මිශ්‍ර වෙච්ච දෝෂයේ මිශ්‍ර වෙච්ච අදහස් එම නිසා ඒ එවැනි ශික්ෂාපද ආරක්ෂා කිරීමට බැරි නම් පංචිල් පද පහවත් ආරක්ෂා කිරීමයි ඉතා සුදුසු වන්නේ. මොකද මේ පංචිල් පද ආරක්ෂා කරන්නේ නැතුව අපට මේ නිර්වාණය සාක්ෂාත් කරන්නට යන්න බෑ. ගමන් කරන්නට බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සීල නිස්සාය සීලේ පරිත්‍යාය සත්තාර සතිපට්ඨානේ භාවේති සීලේ ඇසුරු කොටගෙන සීලේ මත පිහිටලාම මේ සතර සතිපට්ඨාන ධර්මයන් වඩනමය සීලේ මත පිහිටලාම සීලේ ඇසුරු කරගෙනම සීලේ වඩන සමාධිය වඩනමය ප්‍රඥාව වඩනමය ත්‍රිශික්ෂා පූර්ණේ කරනමය ඒ අර විසුද්ධි මාර්ගයේ කියන පොත ලිවීම තනිකර ඒක ගාථාවක් අල්ල ඒ ගාථාව පටන් ගන්නකොටම කියන්නේ සීලයේ ආදනම් කරගෙන සීලයේ ඇතුව කරගෙන මේ සමත භාවනා කරනවාය විදර්ශනා භාවනාව කරනවාය කියලා. බුදුරජාණන් වහන්සේ බලකරණීය සූත්‍රය කියලා සූත්‍රයක මෙලෙස වදාන්නවා මහණෙනි මේ ලෝකේ යම් කර්මාන්ත ඇතනම් යම්පා කම්මාන්ත තියෙනවා නම් මේ සෑම කම්මාන්තයක්ම මුළුව මත පිහිටා සිදු කරනවා. අන්න එලෙසින්ම මහණෙනි යම් කිසි කෙනෙක් සමාධිය වඩනවා නම් යම් කිසි කෙනෙක් ප්‍රඥාව වඩනවා නම් යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨාන ධර්මයන් වඩනවා නම් සත්‍ය බෝධිපාශික ධර්මයන් ජීවන කරනවා නම් මේ සීලයේ මතම පිහිටලා සීලයේ පිටන හිටගෙනම ඒක කරන්නේ පොළොව මත සිටගෙන මේ බලකරණීය කම්මාන්ත සිදු කරනවා වගේ එම නිසා අපි පංච සීලේවත් අද වශයෙන් අපි නිත්‍ය සීලේ වශයෙන් ආරක්ෂා කිරීමට අද මේ පින්වත් අධිසංගම් කරගන්නට ඕන. මේ භාවනා පන්තියට සහභාගී වෙලා භාවනාව අනිත් හරියට කරගෙන යනවා නම් අප කලින් කියපු විදිහට අපේ සිතේ පිරිසිදු භාවයක් ඇති වෙන්නට ඕන. අපේ තියෙන දුර්ගුණ නැති නැති ගිවි ගිවි යන්නට ඕන. අපේ තුල නැති ගුණ ධර්ම දවසින් දවස සතියෙන් සවස් තව තවත් වැඩෙන්නට ඕන. එහෙම නැතුව අද මෙතන පොඩ්ඩක් අහලා ඊට පස්සේ ඒක අමතක කරලා මේ නිවන් මඟ ගමන් කරන්නට බෑ. ඒ නිසායි මේ සීලය අවශ්‍ය. ඒක නිසා මේ පින්වත් අය මේ පංච සීලය තමාගේ නිත්‍ය සීලය වශයෙන් ආරක්ෂා කරගන්නට කටයුතු කරන්න ඕන. මේක පමණක් සීල සංවරයට ප්‍රමාණවත් වන්නේ නැහැ. නිර්වාණය සාක්ෂාත් කිරීමට නම් අපි යන්නේ සසල දුකින් මිදීමට නම් අපේ අපේක්ෂාව බරාණ්ඩ සංස්කාරයෙන් මෙතර වීමට නම් අපේ අදහස අපි ඇති කරගන්න තෝන ඉන්ද්‍රිය සංවරයක් මම මේ කතා කරන්නේ සීල සංවරය ගැන. බුද්ධ ජීවිත ගත කරන ලෞකික සැප සම්පත් භුක්ති විඳින මේ අයට ඉන්ද්‍රිය සංවරය නිරන්තරයෙන් ආරක්ෂා කරන්නට බෑ. ඒක අප දන්නවා. මෙතෙන්දී කතා කරන්නේ ඒක නෙවෙයි. අපේ සිංහලයේ කතාවක් තියෙනවා මස් ගෑවත් මිනිස්සු බෙල්ලේ බැඳගෙන ඒක කන්නට එපායි කියලා. ගෙඩිමස් කතත් බෙල්ලේ බැඳගෙන කන්නට එපා කියලා ගමී ගොඩේ කියන කතාවක්. අපි මේ සංකප්ප වස්තුන් ගෙන් ලැබෙන ආස්වාදයන් නඩ බැරිලා සිටින්නේ. නමුත් අර බෙල්ලේ බැඳගෙන නෙවෙයි. මස් කනවා කියලා බෙල්ලේ බැඳගෙන නෙවෙයි. අපේ ඉන්ද්‍රිය සංවරයේ තිබෙන්නට ඕන අපට අපේ සිත් තුළ. එහෙම නැත්නම් නිවන් යන්නට බෑ. අපි බලාපොරොත්තු වන්නේ නිවන් යෑමට නම් පංචකාම සැප භුක්ති විඳින වේලාවට පමණක් ඒක සීමා කරනවා අනවශ්‍ය අන්දමින් අපේ සිත තුළ නිරන්තරයෙන් දෝප දෝසයි ජනිතවන්නේ ඊවෙන් අපේ සිත ආරක්ෂා කරගන්නට අනවශ්‍ය අවස්ථාවලදී දකින්න දකින්න ආයකේ බල බල ආසාව සිටිවිදී හිතර ගැනීම අපිට හැරියෙන අරමුණු ඉනේන ආකාරයෙන් දේශ සිටිවිදී හිතර ගැනීම වළක්වා ගන්නට අපිට පුළුවන් වෙනවා ඒක නිසා මේ පින්වත් අය අද සිතන් මේ ජීවිතේ පුරාම සමාගයේ සිටට තරහසිතක් ආවොත් ඒ ගමන්ම සිහිපත් කරන්න තරහසිතක් තරහසිතක් තරහසිතක් තරහසිතක් කියලා. ඒක ජීවිතයට එකතු කරගන්න. එතකොට අර තරහසිත අල්ලාගෙන නැවත නැවත තරහසිත ඇති වෙලා සිටේ ඇති වෙන දුක නැති කර ගන්නට ඒ අපට උපකාර වෙනවා. එහෙම චිත්තානුපස්සනා භාවනාවක් බවට පත් වෙනවා අප නදනුවත්තම. තරහසිත ඇති වෙනකොටම ඒක සිහිපත් කරන්න මෙන්න තරහසිතක් තරහසිතක් මට අයහපත සඳහා පහළ වෙච්ච දෙයක් මා අපකාරී සිතිවිල්ලක් මා අපායට ඇද දමන ධර්මයක් මා දුකේ කිල්වන ධර්මයක් සසරේ බැඳ තමන ධර්මයක් විමුක්තිය සොයන නිවන සොයන මට නිවන් මඟ ගමන් කරන මට මේ තරහසිත මෙලෙසින් ඇතිවීම අහිත කරයි. මේ නිසාම තරහසිත ඇතිවෙච්ච ගමන්ම තරහසිතක් ආපු ගමන්ම කල්පනා කරන තරහසිතක් තරහසිතක් කියලා. තරහසිත වෙනම ධර්මයක්. තරහසිතක් තරහසිතක් කියලා සිහිපත් කරන්නේ තමත් සිතකින්. අර තරහසිතක් කියලා සිහිපත් කරන සිත කුසලයක්. ඒ කුසලයේ ඇති වෙනකොට අකුසලයේ දිගින් දිගට ක්‍රියාත්මක වන්නට බෑ. ඒ වගේමයි එදිනෙදා ජීවිතයේදී අනවශ්‍ය අන්දමින් රාගසිතේ දෝෂසිතේ ඇති වෙනකොටම සිහිපත් කරන්න මෙන්න අනවශ්‍ය රාගසිත රාගසිත රාගසිත කියලා. ඒ එන එන සිතේදී එතනම එතනම කපකපා කපකපා හරින්නට අපි උත්සාහ ගන්නට ඕනේ අදපටන්. මේක සෑම කුඩ ජීවිතයක් ගත කරන කවර තරම් කෙනෙකුට උනත් කරන්නට පුළුවන්. බැරි නම් අප ප්‍රකාශ කරන්නේ මෙහෙම කළොත් අපේ මේ ජීවිතය සාර්ථක වෙනවා අපේ ගැටලු निराකරණය කරගන්නට පුළුවන් වෙනවා අපට අනවශ්‍ය අපි අනවශ්‍ය බැඳීම් වලට අනවශ්‍ය ගැටීම් වලට අනවශ්‍ය ආරවුලිය වලට පැටලීමෙන් අපිට ඈත් වන්නේ ඈත් වෙලා හොඳ ජීවිතයක් ගත කරන්නට පුළුවන් වෙනවා නිර්වාණය කෙසේ වෙතත් එම නිසා අපේ සංවරය අවශ්‍යයි ඇහෙන් රූප දැකලා ඇලීම් ගැටීම් නැති කරගන්නේ නැහැ. විශේෂයෙන්ම භාවනා කරන කාලය තුල මේක ඉතාමත් අවශ්‍යයි. අර පංචශීලයට අමතරව ඉන්ද්‍රිය සංවර සීලය නිවන් යෑමට අවශ්‍ය ධර්මයක්. ඇහැට කවර රූපයක් දැකුණත් ඇලීමක් ඇති වෙනවා නම් ඇලීමක් ඇලීමක් ආසාවක් ආසාවක් කියලා සිහිපත් කරන්න තරහක් ගැටීමක් අමනාපයක් ඇති වෙනවා නම් ඒක ඒ ආකාරයෙන් සිහිපත් ගන්න මෙන්න ගැටීමක් මෙන්න ඇලීමක් මෙන්න තරහාවක් මෙන්න අමනාපයක් ආදී වශයෙන් කනට ශබ්දයක් ඇහෙනත් එහෙමයි තරහ අපිට කෙනෙක් බනිනවා බනිනකොට අපිට තරහසිට යනවා ඒ බනින වෙලාවටම මොකක්වත් නැහැ ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා කියලා මෙනෙහි කරන්න ජීවිතයට මේක එකතු කරගන්න කෙනෙක් බනිනවා කියන්නේ අන් කිසිවක් නෙවෙයි. ඔහු විසින් ඔහු කෙලසා ගන්නවා. ඔහුගේ සිත දූෂිත වෙලා, ඔහුගේ සිතේ කෙලෙස් පීඩා, කෙලෙස් ඇති වෙලා, ඔහුගේකින් අකුසල කර්ම රැස් කරගෙන ඒකාන්තයෙන්ම දුකතිගාමී වෙනවා. අපත් උන් යන රැළියෙම යන්නට යන්නට අවශ්‍ය නැහැ. එම නිසා කවුරු හරි බනිනවා නම් ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා කියලා සිහිපත් කරන්නත් පුළුවන්. එහෙම සිහිපත් කරනකොට ඒ තුලින් අපට තරහා සිත් ගන්න ඇතිවන්නේ නැහැ. කවුරුවත් බනිනවා කියන්නේ යන කිසිවක් නෙවෙයි. මේ ශබ්ද මාත්‍රයක් ඇති වී නැති වී යනවා. ඒ සතිය කණේ වදිනවා. ඒක දැනගන්න සිතක් ඇතිලා නැතිලා යන ඔච්චරයි. ඒකම නැහැ. ඉතින් ඕකේ අල්ලන්නට දෙයක් නැහැ. නොදක්කම නිසා මේවා අල්ලාගෙන පැටලෙන්නේ. එම නිසා අනක කවර සද්දයක් වුණත් අනවශ්‍ය අන්දමින් ඇලීම් ගැටීම් ඇති වෙන්නට ඉඩ නොදී කන ආරක්ෂා කරගන්නට ඕන. විශේෂයෙන්ම මේ භවනා කරන මුළු කාලය තුළදීම මේ ඇස් කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රිය ධර්මයන් ආරක්ෂා කරගන්නට ඕන සංවර කරගන්නට ඕන. මේ සංවර වීම ජීවිතයට ටිකින් ටික ටිකින් ටික එකතු කර ගන්නට ඕන නිමං යෑමට නම් ඒ තුළින් අපට පුළුවන් සීල සංවරය ඇති කර ගන්නට බුදුරජාණන් වහන්සේ මේක ගාථාවක් දේශනා කරනවා චක්කුණා සංවරෝ සාධු සාධු සුතේන සංවරෝ ගාණේන සංවරෝ සාධු සාධු ජීවාය සංවරෝ කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සබ්බත් සංතෝ භික්ඛු සබ්බ දුක්ඛා අමුච්චති මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධාතාව ධර්මපදයේ සඳහන් වෙන සක්ුණා සංවරෝ සාදු එදෙන් සංවර වීම යහපත් සෝතේන සංවරෝ සාදු කණතුලින් සංවර වීම යහපත් ඒ වගේම ගහණේන ජීවහාය නාසයෙන් සංවර වීම, දිවෙන් සංවර වීම සහපත්. කායේන සංවරෝ සාදෝ කය සංවර කර ගැනීමත් සහපත්. වා සාදු වාචාය සංවරෝ වචනය සංවර කර ගැනීම ඉතා යහපත්. අපි වචන සංවර කර ගන්නට ඕන. සම්ප්‍රලාප දුඩනවා නෙවි. අනුන්ට දෝෂාරෝපණය කරනවා නෙවි. අපට යහපත් වචන කතා කරමින් අපේ හත සංවර කරගන්නට පුළුවන් වෙන්න ඕන වචන. මනස සංවරෝ සාදු මනස සංවර කරගන්නවා. අනිත් පැයට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. අනිත් පැයට ශාප කරන්න යන්නේ නැහැ. අපේ විමුක්තිය අපි ලබා ගැනීමට යනවා නම් අපේ මනස අපි ආරක්ෂා කරන්නට ඕනේ. කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු කය සංවර කරගන්නට ඕන වචනේ සංවර කරගන්නටත් ඕන මනස සංවර කරගන්නටත් ඕන සාදු සම්බත් සංගතෝ හැම ආකාරයකින්ම සංවර වීමෙන් සාමත්ම මනවි ඉතාමත්ම යහපත් සබ්බත් සංගතෝ වික්ඛු සබ්බ දුක්ඛා පමුච්චතු මේ ආකාරයෙන් සම්පැත්තෙන් සංවර වෙච්ච පුද්ගලයා සබ්බ දුක්ඛා පමුච්චතු සියලු දුකින් මිදෙනවා නිවන සාක්ෂාත් කරනවා මේ බුදුරජාණන් වහන්සේ අප කෙරේ කරුණාවෙන් අපට නිවන් මඟ පෙන්වා දීමට අපට අපේ සසර ගමන නතර කිරීමට අපේ මේ දුකින් ඈත් වෙලා විමුක්තිය ලබා දීමට කාර්මික වශයෙන් පෙන්වා දුන්න අනුශාසනයක්. ඒ අනුශාසනා පැත්තකට දීසි කරලා අපට ඕන විදිහට කටයුතු කරලා මේ නිර්වාණය අවබෝධ කරගන්නට බැහැ. එම නිසා දැන් ප්‍රයත්න ගත වූ නිසා මේ දේශනාව මෙතනින් අපි නිම කරන්න අප මේ කීවේ මේ පස්ව කී කතාවේ කලින් කියපු කතාවේ කතාවාසියේ කීවා දැන් කීවේ මේ අපේ ඇස කන නාසය ආදී ඉන්ද්‍රියන් පුළුවන් කරමින් සංවර කරගන්නට ඕනේ නිවන් යන්නට නම් ඒ තුළින් සීල සංවරය ඇති කරගන්නට ඕනේ විශේෂයෙන්ම භාවනා කරන කාල පරිච්ඡේදයේ තුලදී මේ භාවනා කරන දවස තුලදී මේ සංවර වීම ඉතාමත්ම අවශ්‍යයි කියන එක ඊට පසුව අපි සති සංවරය ගැන ඥාන සංවරය ගැන සංති සංවරය ගැන ප්‍රඥා සංවරය ගැන කතා කරනවා ඊළඟ සෙනසුරාදාට ඊට පසුව අර ප්‍රහාණ කිරීම සදංග වශයෙන් විස්කම්බන වශයෙන් සමුච්ඡේද වශයෙන් සම්පූර්ණයෙන් ප්‍රහාණ කිරීම කටයුතු ගැන කතා කරනකොට අපේ කතාව නිරන්තරයෙන්ම નિરાයාසෙන් භාවනාවට යොමු වෙනවා ඇති එතකොට භාවනාව පිළිබඳ කරුණු අපි ඉදිරි දේශනාවලදී ඉදිරිපත් කරනවා. අද ඒක කාල සීමාව නැහැ, අවකාශ නැහැ. ඒ නිසා භාවනාව දැන් මේ පින්වත් අය මෙතුමා ගැන ඉදිරියේදී කටයුතු විස්තර කරනවා අත අනුපින්න පැමිණියය සඳහා ඉතා සුළුයි ආනාපාන සති භාවනාව පිළිබඳව ඉන්දීම් හැකලින් භාවනාව පිළිබඳව කරුණු කීපයක් පමණ ප්‍රකාශ කිරීමට දැන් අදහස් කරනවා අපි පූර්ව කෘත්‍ය කරනවා කියන්නේ භාවනා කිරීමට ප්‍රථමයෙන් කළ යුතු කොට වැඩවලටයි පූර්ව කෘත්‍ය කියන්නේ ඒ පූර්ව කෘත්‍ය කරලා ඉවරුණාට පසුව කලින් භාවනාව කරලා පළ පුරුදු අය සමාධි භාවනාවේ නිරතවන්න අන් අය විසින් මා කියන විදිහට එක්කෝ ආනාපාන සති භාවනාවේ නැත්නම් පින්මින් නැතිනම් භාවනාවේ නිරතවන්න නමයි කාලයේ ආධුනිකයන් විසින් පිළිපැදිය යුතු දේවල් මෙයයි මේවයි භාවනා ගැන කියේක කරනවා අනා ඉදිරි දේශනාවලදී අපි ප්‍රකාශ කරන්නේ පූර්ව කුටි කරලා නිම වුණාට පස්සේ ආනාපාන සති භාවනා කරන කෙනෙක් සිටිනා නම් බුද්ධෝ ධම්මෝ සංඝෝ කියන වචන තුන නැවත නැවත විනාඩි 15ක් අතර සිහිපත් කරන්න. බුද්ධෝ ධම්මෝ සංඝෝ බුද්ධෝ ධම්මෝ සංඝෝ මේ විදිහට විනාඩි 15ක් පමණ සිහිපත් කරලා අර ධම්මෝ සංඝෝ කියන වචන දෙක සිහිපත් කරන්නේ නැතුව බුද්ධෝ කියන වචනේ පමණක් සිහිපත් කරන්න බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ ආදී වශයෙන් ඉතා දීගෙන් සිහිපත් කරන්නේත් නැහැ. ඉතා හිමින් සිහිපත් කරන්නේත් නැහැ. තරමක සාමාන්‍ය මඳහත් වේදකින් සිහිපත් කරන්නේ. මේ කරන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි. අපේ අර දුවන සිත මේ කර්ම කරා දුවන සිත සමාධිමත් කිරීමට උපකාරයක් වශයෙන් මේ පරිකරණ වචනයක් පාවිච්චි කරන්නේ. මේම පාවිච්චි කරන වචනේ කියන්නේ පරිකරණ වචනේ කියලා. භාවනාව කිරීමට ප්‍රථමයෙන් යොදා ගන්නා වචනයයි පරිකරණ වචනේ කියන්නේ.